ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මහනිපාණන් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනාව මිත්‍රිගල නිස්සරණ වනසෙනසුනේදී යෝගාවචර භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලදී. දේශනාවේ මාතෘකාව අටාරසය මහා විපස්සනා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශුඤ්ඤතෝ ච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනං අන්න ඒ විදිහට සංස්කාර ධර්මයන් ශූන්‍ය වශයෙන් කිසිවක් නැති අන්දමට වැටහීමක් ඇති වෙනවා නම් ශූන්‍ය වශයෙන් එතකොට ඒක අධිපඤ්ඤා විපස්සනා කියලා එක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනා භාවනාව ගෙන යන්නා, උපවත්වාගෙන යන්නා යෝගාවචරයාට. මේ අධිපඤ්ඤා විපස්සනාව මුලදීම නෙමෙයි ඇති වෙන්නේ. මුලදී ඇති වෙන දේවල් පහ කරගන්න. බක් දුරට දියුණු වුණෙන් පසුව සංස්කාරයන්ගේ තමා කර්මස්ථානය සඳහා යොදාගත් සංස්කාර කොටසක් ඇතනම් ඇතිනම් ඒ සංස්කාර කොටස පිළිබඳවත් එයින් බහැර පවත්නා ආධ්‍යාත්මික සංස්කාර කොටස් පිළිබඳවත් ඒ වගේම බාහිර සංස්කාර කොටස් සම්බන්ධවත් කියන මේ සංස්කාර කොටස් සම්බන්ධව මුලින් විදර්ශනාව පවත්වාගෙන යන්නා වූ අවස්ථාවේදී මේ සංස්කාරයන්ගේ කොට්ඨාස වශයෙන් වැටහීම ඇති වෙනවා කොටස් වශයෙන් බෙදිලා වැටෙන්නා වූ අවස්ථාවක් ඇති වෙනවා සාමාන්‍ය වශයෙන් විදර්ශනාවට කර්මස්ථානයේ වශයෙන් යොදාගත්ත ඒ සංස්කාර කොටස මුලින් එකක් වශයෙන් නුවණට එනිලා දියුණු වේගන සමාධියක් දියුණු වේගන යන්නා අවස්ථාවේදී මේමා කොට්ඨාස වශයෙන් විභාග වශයෙන් විශ්ලේෂයෙන් වෙන්වෙන් එකින් එක වෙන්වෙන් වෙන්වීම වශයෙන් දැනීම පෙනීම සිදු වෙනවා මේ විදිහේ එකින් එකට එකින් එකට වෙන් වෙලා පෙනෙනා අවස්ථාවකදී ඒ කියන්නේ ඉරටු මිටියක් එකට එකතු කරලා ගත්තාම එක මිටියක් ඒක පතුරවලා ගත්තාම ඒක ගොඩක්. අන්න ඒ වාගේම එකින් එකට එකින් එකට වෙනස් වෙනවා. වෙනෙන්නා වූ ස්වභාවයක් ඇති වෙනවා. කියන්නේ ඒ ඒ සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම නැතිවීම දෙකත් ඒ වාගේම දැනෙන්න පටන් ගන්නව නුවණට අහු වෙන්න පටන් ගන්නවා අර විදිහේ එකින් එකට වෙනස් වෙමින් පැවතිලා ඊළඟට එකින් එක පවතිනා වූ ඒ සංස්කාර කොටස් Tamanටම තේරෙනවා ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේකට දැන් අපි උදාහරණයක් වශයෙන් කලකල බලමු ආස්වාස ප්‍රස්වාස දෙකට හිත යොදනවා ආස්වාස ප්‍රස්වාස දෙකට හොඳට හිත යොදාගෙන ඉන්නකොට ඒ ආස්වාසේ ඇතුළට වදිනවා ඒ වගේම පිටට වදින අනෙක් ප්‍රස්වාසය. ඇතුළට වදින්නා වූ සංස්කාර කොටස ඒ ආස්වාස කොටස වායෝ ධාතුව ඇති වුණා ඇතුළට වදින්නා අවස්ථාවේදී ලොකුවටම දැනුණා ලොකු ලොකු කොටසක් වශයෙන් ඇතුල් වුණා. ඇතුල් වෙලා ඉවර වුණා. ඊළඟට පිට වුණා. පිට වෙන්න අවස්ථාවේදී ලොකුවට වැටහෙනවා පිට වෙනවා ඉවර වුණා කියලා. එතකොට ඒ විදිහේ ඇතුල් වීමේදී පිටවීමේදී මේ ආස්වාද ප්‍රස්වාස දෙක ඒ එතන එතන කැඩිලා ඉවර වෙනවා දැනෙනවා. ඒක තවත් එහාට දියුණු වෙනකොට එක ආස්වාදයක එක ප්‍රස්වාසයක දෙකේම දෙකක් තුල දෙක තුලම එකින් එකට එකින් එකට වෙනස් වෙවි. ඇතුළේම කැඩි කැඩි වැටෙන්න පටන් ගන්නවා. ඒක සමාධිය දියුණු වෙච්ච අවස්ථාවේදී ඒක පැලසෙනවා. හොඳට ආස්වාද ප්‍රස්වාද කරන අවස්ථාවේදී ඒ වායෝ ධාතු වශයෙන් සලසනකොට මුලදී එක ආස්වාදයක් එක ප්‍රස්වාදයක් ඒ එක ආස්වාදයක් ඇතුළත ආස්වාද වායෝ ධාතු ගොඩක් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් ඇති වෙනවා නැති වෙනවා ඒ වගේම ප්‍රස්වාදයේදීත් ඒ විදිහට කැඩෙමින් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් පවතින හැටි පේනවා මෙන්න මේ අවස්ථාව එනකොට සමාධිය හොඳට දියුණුයි ඊළඟට මෙන්න මේ පටිසංඛා විපස්සනා පටිසංඛා විපස්සනා කියලා මේ අර අර විදිහේ ඒ ඇති වෙමින් නැති වෙමින් දැනෙච්ච මේ සංස්කාර ගොඩ කොටසේ ඇතිවීම සහිත යනවාට වඩා හිත දැනීමේ හිත යෙදෙනම නැතිවීමට ඇතිවීමේ හිත අයින් කරලා නැතිවීමේ හිතම ඒ සංස්කාර කොටස් නැති වෙන හැටිම පෙනෙන්න පටන් ගන්නවා ශුඤ්ඤතෝච උපatthානං අභිපඤ්ඤා විපස්සනං ඔන්න ඒ විදිහට සංස්කාර ධර්මයන් ශූන්‍ය වශයෙන් කිසිවක් නැති අන්දමට වැටහීමක් ඇති වෙනවා නම් ශූන්‍ය වශයෙන් මෙකට ඒක අධිපඤ්ඤා විපස්සනා කියලා එක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා සාමාන්‍ය වශයෙන් විදර්ශනා භාවනාව ගෙන යන්නා පවත්වාගෙන යන්නා යෝගාවචරයාට මේ අධිපඤ්ඤා විපස්සනාව මුලදීම නෙමෙයි ඇති වෙන්නේ මුලදී ඇති වෙන දේවල් පහු කරගෙන උඟක් දුරට දියුණු වුණයින් පසුව සංස්කාරයන්ගේ තමා කර්මස්ථානය සඳහා යොදාගත් සංස්කාර කොටසක් ඇතනම් ඇතිනම් ඒ සංස්කාර කොටස පිළිබඳවත් එයින් බහැර පවත්නා ආධ්‍යාත්මික සංස්කාර කොටස් පිළිබඳවත් ඒ වගේම බාහිර සංස්කාර කොටස් සම්බන්ධවත් කියන මේ සංස්කාර කොටස් සම්බන්ධව මුලින් විදර්ශනාව පවත්වාගෙන යන්නා වූ අවස්ථාවේදී ඒ සංස්කාරයන්ගේ කොටහාස වශයෙන් වැටහීම ඇති වෙනවා. කොටස් වශයෙන් බෙදිලා වැටහෙන්නා වූ අවස්ථාවක් ඇති වෙනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනාවට කර්මස්ථානයේ වශයෙන් යොදාගත්ත ඒ සංස්කාර කොටස මුලින් එකක් වශයෙන් නුවණට එනිලා දියුණු වේගන සමාධියක් දියුණු වේගන යන්නා අවස්ථාවේදී මේමා කොට්ඨාග වශයෙන් විභාග වශයෙන් විශ්ලේෂයෙන් වෙන් වෙන් එකින් එක වෙන් වෙන් වෙන් වීම වශයෙන් දැනීම කැණීම සිදු වෙනවා. මේ විදිහේ එකින් එකට එකින් එකට වෙන් වෙලා පෙනෙනා වූ අවස්ථාවකදී ඒ කියන්නේ ඉරටු මිටියක් එකට එකතු කරලා ගත්තාම එක මිටියක් ඒක පතුරවලා ගත්තාම ඉරටු ගොඩක් අන්න ඒ වාගේම එකින් එකට එකින් එකට වෙනස් වෙනවා පෙනෙනා වූ ස්වභාවයක් ඇති වෙනවා කියන්නේ ඒ ඒ සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම නැතිවීම දෙකත් ඒ වගේම දැනෙන්න පටන් ගන්නව නුවණට අහු වෙන්න පටන් ගන්නවා අර විදිහේ එකින් එකට වෙනස් වෙමින් පැවතිලා ඊළඟට එකින් එක පවතිනා වූ ඒ සංස්කාර කොටස් Tamanටම තේරෙනවා ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේවට දැන් අපි උදාහරණයක් වශයෙන් කලකල බලමු ආස්වාද ප්‍රස්වාස දෙකට හිත යොදනවා. ආස්වාද ප්‍රස්වාස දෙකට හොඳට හිත යොදාගෙන ඉන්නකොට ඒ ආස්වාදය අතුලට වදිනවා ඒ වගේම පිටට වදින අනෙක් ප්‍රස්වාසය. අතුලට වදින්නා වූ සංස්කාර කොටස ඒ ආස්වාද කොටස වායෝ ධාතුව ඇති වුණා ඇතුළට වදින්නා අවස්ථාවේදී ලොකුවටම දැනුණා ලොකු ලොකු කොටසක් වශයෙන් ඇතුල් වුණා ඇතුල් වෙලා ඉවර වුණා ඊළඟට පිට වුණා පිට වෙන අවස්ථාවේදී ලොකුවට වැටහෙනවා පිට වෙලා ඉවර වුණා කියන්නේ. එතකොට ඒ විදිහේ ඇතුල් වීමේදී පිටවීමේදී මේ ආස්වාද ප්‍රස්වාස දෙක ඒ එතන එතන කැඩිලා ඉවර වෙනවා දැනෙනවා. ඒක තවත් එහාට දියුණු වෙනකොට එක ආස්වාදයක එක ප්‍රාස්වාදයක දෙකේම දෙකක් තුල දෙක තුලම එකින් එකට එකින් එකට වෙනස් වෙවි ඇතුළේම කැඩි කැඩි වැටෙන්න පටන් ගන්නවා ඒක සමාධිය දියුණු වෙච්ච අවස්ථාවේදී ඒක සැලසෙනවා හොඳට ආස්වාද ප්‍රස්වාද කරන අවස්ථාවේදී ඒ වායෝ ධාතු වශයෙන් සලසනකොට මුලදී එක ආස්වාදයක් එක ප්‍රස්වාදයක් ඒ එක ආස්වාදයක් ඇතුළත ආස්වාද වායෝ ධාතු ගොඩක් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් ඇති වෙනවා නැති වෙනවා ඒ වගේම ප්‍රස්වාදයේදීත් ඒ විදිහට කැඩෙමින් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් පවතින හැටි පේනවා මෙන්න මේ අවස්ථාව එනකොට සමාධිය හොඳට දියුණු ඊළඟට මෙන්න මේ පටිසංඛා විපස්සන පටිසංඛා විපස්සනා කියලා මේ අර අර විදිහේ ඒ ඇති වෙමින් නැති වෙමින් පැනෙච්ච මේ සංස්කාර ගොඩ කොටසේ ඇතිවීම සහිත යනවාට වඩා හිත දැනීමේ හිත යෙදෙනම නැතිවීමට ඇතිවීමේ හිත අයින් කරලා නැතිවීමේ හිතම ඒ සංස්කාර කොටස් නැති වෙන හැටිම පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැති වෙනම හැටි පෙනෙනව අවස්ථාවේදී තමයි භංග ඥානය කියලා කියන්නේ. ඒ භංග ඥානය තවත් වෙනසක් විශේෂයක් මොකද? ඒ සංස්කාර කොටස් බිඳනවා තේන්නේ හිතටයි. ඒ සංස්කාර කොටස් විඳන සංස්කාර කොටස් වල විඳීම පෙනෙන හිත ඒ හිතෙත් විඳීම පේන්න පටන් ගන්නවා සංස්කාර කොටසත් විඳන බව පේනවා ඒක හිතකට ඒ හිත විඳනවා තවත් හිතකට පේනවා ඒ හිත විඳනවා තවත් හිතකට පේනවා ඔන්න ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් විඳන නාමත් විඳන රූප කොටසොත් මිදෙන නාම වශයෙන් තියෙන චිත්ත කොටසුත් ඒ විදිහේ පෙනෙන්න පටන් ගන්නවා. එතකොට මේ හිත පමණක් නෙවෙයි හිතට සම්බන්ධ වෙලා තියෙන ඒ පස්සය සංඥාව වේදනාව චේතනාව කියන මේවා ඒ එක්කම බිඳෙන හැටි ඒ අත්තාට සලකන්න පුළුවන් වෙනවා. අරමුණක් ගන්නකොට අරමුණ ගැනීම හිතක්. ඒ හිත බිනියොත් හිතේ බිනියව වෙන. ඒ අරමුණට හිත වැටෙනකොට එතන ඇති වෙනවා පස්සේ සංඥාව ඇති වෙනවා. ඒ වගේම දෙකේ සම්බන්ධයෙන් විඥානය ඇති වෙනවා. ඊළඟට චේතනාව ඇති වෙනවා. ඔන්න ඔය විදිහට චිත්ත චෛතසික කියන කොටස් දෙකක්ම වැටෙනවා ඒ වගේම රූප කොටසක් වැටෙනවා මේ වැටෙන්නේ නිකම්ම නෙවෙයි විදීන් වාතේ මේ විදිහට රූප කොටසක් බිනෙනවා පේනවා මේ අවස්ථාවේදී බහැරට හිත දුවන්නේ නැති නිසා මේ යෝගාවචරයාගේ හිත සංස්කාර කොටස් වලමයි පවතින්නේ ඒ බින්දෙන සංස්කාර කොටස් වලම පවතිනකොට අර ඒ යෝගාවචරයට වැටෙනවා මේ මරණය කියන එක සත්වයේ උගෙනේ මේ කෙනෙකුගේ නෙමෙයි මේ සංස්කාරයන්ගේමයි මරණය. සංස්කාරයන් තුළමයි මේ මරණය තියෙන්නේ. සත්වයාගේ මරණය කියන එක ලොකුවට දැනෙන එකක්. ඒක නෙමෙයි ඊට ඉස්සෙල්ලාම මේ සංස්කාරයන්ගේ මරණය කියනවා නේද? මේ මරණය තියෙන්නේ සංස්කාරයන්ගේම නේද කියන්නේ. ওই විදිහට වැටෙන අවස්ථාවේදී ශූන්‍යතාවයෙන් වැටෙන්නේ. ශූන්‍යතාවයෙන් සංස්කාර කොටස් මෙරි මෙරි මෙරි මෙරි නිතරම යනවා. ඒ යාම යනකොට තේරෙන්නේ අර කෙනෙක් නෑ සත්වයේ පුජ්‍යලේ වශයෙන් මගේ මමයි මාගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නෑ කියලා වැටෙන අවස්ථාවේ ශූන්‍ය තත්වයේ වැටෙන ශූන්‍යතාව. ශුඤ්ඤතෝච උපස්ථාන අධිපඤ්ඤා විපස්සන. මෙන්න මේ භංග ඥානේ එක්තරා තත්වයක් තිබෙනවා. මේ භංග ඥානය මේ තරම් දුරට ආවේ දැන් 14 වෙනි විදර්ශනාව. සංස්කාරයන් පිළිබඳව විදර්ශනාව කරන්නව අවස්ථාවේදී මේ මේ භංග ඥානේ මේ තරම් ඈතට සඳහන් වුණේ එක්තරා ධර්ම ක්‍රමයක් අනුව. ඒ ධර්ම ක්‍රමයේ කියන්නේ මේ අත්හාරත විපස්සනාවන් පිළිබඳව හිතන්න තියෙන්නේ මේ සියලුම දේ සියලුම විපස්සනාවන් ක්‍රමයෙන් හැම කෙනෙකුටම සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. ඇතම් කෙනෙකුට විදර්ශනා ක්‍රම අනුපස්සනා ක්‍රම තුනකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතන් කෙනෙකුට පහකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතන් කෙනෙකුට හතකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතන් කෙනෙකුට 10කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතන් කෙනෙකුට 13කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ක්‍රමදී. ඒ ක්‍රම අසුරු කරගෙනයි මේ දේශනාව මෙතන පවත්ලා ආන්නේ. අර විදිහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් හොඳට වැටහෙන අවස්ථාවේදී මෙතන මේ භංගානුපස්සනාව වශයෙන් ඇති වෙන්නේ අනිත්‍යානුපස්සනාවේ එක්තරා විශේෂ අවස්ථාවක්. එතකොට මේ භංගානුපස්සනාව මේ විදිහට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන එක දැඩි වශයෙන් විදර්ශනා ඥාන පරම්පරාව කියන්නේ සල්ලක්ෂණ චිත්ත පරම්පරාව කියලා එකට කියන්නේ ඒක පවත්වා ගන්න යන්නව අවස්ථාවේදී ඥානෙ හොඳටම තිබුණොත් ඒ වාගේම සමාධියක් තිබුණොත් සමාධියක් සූරයි තිබුණොත් මේ විදිහේ පවතිනා වූ අවස්ථාවේදී ඒ හිතට කලින් සම්බන්ධ වෙලා තිබුණා වූ සාරාදානාභි නිවේදය කියලා එකක් එනවා. සාර වශයෙන් මේ ආත්ම සාරය, කුජල සාරය, දෘෂ්ටි සාර වශයෙන් යම් යම් දේවල් අරගෙන තිබුණා කලින්. අසාරේ සාරමකිනෝ සාරේචා සාර දස්සිනෝ. අන්නේ ඒ විදිහේ ස්වභාවයක් තිබුණා කලින්. අසාරදේ සාර වශයෙන් අරගෙන තිබුණා සාරදේ අසාර වශයෙන් අරගෙන තිබුණා. එතකොට මේ සාර වශයෙන් අරගෙන තිබිච්ච මේ දේවා සත්ව කුජල මම මාගේ දේවල් කියන ওই විදිහේ බොහොම ලොකුවට හිතට අරගෙන තිබුණා දේවල් රාශියක්. මේ හිතේ තිබුණ පළපදියම් වෙලා මේ විදර්ශනා ක්‍රමය හිතේ බලපාන්නව අවස්ථාවේදී අර ශූන්‍ය වශයෙන් වැටෙනවා නුවණ තියුණුව වැටෙනවා නුවණ සිවුනුව පවතිනවා ඒ අවස්ථාවේදී අර සාරාදානාභි නිවේශය කියන මෙන්න මේ ලක්ෂණය එක්තරා කෙලෙස් තත්වයක් තියෙනවා දිගට පැවතුණා මේක කැඩිලා යනවා හිතට සම්බන්ධ කරලා තිබිච්ච සාර වශයෙන් ගත්ත දෘෂ්ටි ආත්ම සාරාදී දේවා ඒවා කැඩිලා ගිහිල්ලා ඒකයි සාරයක් ඇත්තේ නැහැ ඒවා අසාරයි කියලා වැටහෙන වැටහීමක් ඇති වෙනවා. මෙන්න මේකයි මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන මේ අනුපස්සනාවේ විදර්ශනා ක්‍රමයේ ඉදෙන්නා ලැබිය යුතු උසස්ම ප්‍රතිඵලය. එතකොට සී ළඟට පහවස්සෙනී යතහා භූත ඥාන දස්සනං භාවෙන්තු සම්මෝහා බිනිවේසං පජහති යතහා භූත ඥාන දර්ශනේ වඩන්නා වූ මේ යෝගාවචරය ඔහුට සම්බන්ධ කරලා තිබු වෙලා තිබුණා වූ සම්මෝහා බිනිවේසය සම්මෝහා බිනිවේසය කියන්නේ බලවත්ම මුලාව ආත්ම වශයෙන් අරගත්තා වූ සත්ව වශයෙන් අරගත්තා වූ ලෝකය සංස්කාර ධර්ම ස්ථිරයි හොඳයි යහපත් කියලා ওই විදිහේ ගත්තා වූ අදහසක් ඇත්නම් මේ අදහස කැඩිලා යනවා යථා භූත ඥාන දර්ශනේ වඩනකොට මේ යථා භූත ඥාන දර්ශනේ යන්නේ සඳහන් වෙන්නේ කුමක්ද? යථා භූත ඥාන දර්ශන. යථා භූත සත්තු පරිද්දෙන් පවට්නා වූ ඥාන දර්ශන නුවණින් සිද්ධ වෙන්නා වූ නුවණ පිළිබඳ වූ දර්ශනය. ඇතිතතු නුවණින් බැලීම ඇතිතතු නුවණින් බැලීම යථා භූත ඥාන දර්ශනය කියන එකේ තේරුම් වෙන්න ඕන. එතකොට යථා භූත ඥාන දර්ශන පත්වය එන්නේ මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා ව දිනු වෙච්ච අවස්ථාවේදී මේ විදිහට සංස්කාරයෝම අතීත වූද වර්තමාන වූද අනාගත වූද සංස්කාරයෝ නා නැති වෙන්නා මැරෙන්නා කියලා අවබෝධය ඇති වෙන්නා අවස්ථාවේදී ඇති වෙන්නේ යථාභූත ඥාන දර්ශනය. මේ දෙක එකට කිට්ටු වෙනවා. අ එතකොට මේකට සමහර තැනක සඳහන් වෙනවා තරුණ විදර්ශනාව කියලා. තරුණ විදර්ශනාව. තරුණ විදර්ශනාව කියන්නේ විදර්ශනාව බලවත් අන්දමකට පැමිණියේ නැහැ තාම බාලවස්ථාවේදී කියන එකයි. තවත් එහාට වැඩෙන්න ඕන. විදර්ශනාව තමයි. විදර්ශනාව උනත් තාම තරුණයි කියන අදහසයි කියන්නේ. එතකොට ඒ අදහසයි කියන්නේ යථාභූත ඥාන දර්ශන කියන එකේ ගන්න තියෙන්නේ. තරුණ විදර්ශනාව. තරුණ විදර්ශනාව පවත්වන්නා අවස්ථාවේදී කියන්නේ තරුණයේ ජීවේ බලවත් අවස්ථාවට තාම ගියේ නැහැ. බලවත් අවස්ථාවට ගියේ නැති නිසා මේක තරුණයි. එතකොට සමහර තැනක සමහර තැනකදී එනවා සමාධිය. සමාධි ඒ සමාධිය සම්මා සමාධිය. සම්මා සමාධිය සම්පූර්ණ වෙන විට යතහ භූත ඥාන දර්ශනය සම්පූර්ණ වෙනවා. සම්මා සමාධිය හොඳට දියුණු වීම යතහ භූත ඥාන දර්ශනය ඇතිවීමට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට යතහ භූත ඥාන දර්ශනයයි සමාධියයි එක ළඟයි. මේ අතරටයි භංග ඥානය ලැබෙන්නේ. සමාධිය හොඳට දියුණු වෙලා භංග ඥානයත් ඇති වෙලා උද්‍යප්පේ ඥානය ඇති වෙලා ඊළඟට භංග ඥානයත් ඇති වෙලා ඒ භංග ඥානය ඇතිවීමෙන් පසු ආයි මෙන්න මේ යථා භූත ඥාන දර්ශනය. මේක පිළිවෙල, එතන පිළිවෙල ඒ විදිය. යථා භූත ඥාන දර්ශනය ගිහිල්ලා එක තැනකදී බොහොම ඉක්මනින් මාර්ග භාවනාවට පැමිණෙන්නට පුද්ගලයාට පුළුවන් වෙනවා. එක අවස්ථාවකදී ඒකත් තව ටිකක් දික් වෙනවා පුද්ගලයාගේ අදහස්වල දුර්වලකම් නිසා. ඒ නිසා මෙතන යතහා භූත ඥාන දර්ශනයෙන් සම්මෝහා විනිමේෂය නැති කරගෙන කටයුතු කරන්නා වූ යෝගාවචරයාට සම්පූර්ණ වූ විදර්ශනාවක් සම්පූර්ණ කර ගැනීමට මේ අවස්ථාවේ පුළුවන් වෙන්නේ. ඒක තවත් එහාට දියුණු කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඊළඟට 16 වෙනි එකට බහින්න ආදීනවානුපස්සනං භාවෙන්තෝ ආලයා විනිමේ සංපජහති මේ තරුණ විදර්ශනාවෙන් මේ විදිහට ඒකක් දියුණු වෙලා ඊළඟට ආදීනවානුපස්සනාව කියන කොටස විදර්ශනා ක්‍රමයට යෝගාවචරය බහින ආදීනවානුපස්සනාව ආදීනවානුපස්සනාව ආදීනව සංඥා කියලා සංඥාවක් උගන්වනවා අනිත්‍යං වල ආදීනවානුපස්සී කියලා සමහර තැන්වල ධර්ම කොටසක් කියවෙනවා. ඥාන අවස්ථාව. ඒ ආදීනවානුපස්සී කියන අදහසක් මෙතෙන්ට සලකන්න පුළුවන්. ආදීනව සංඥා කියන වචනයෙන් සඳහන් වන්නා වූ සංඥා නාමයෙන් කියවෙන්නා වූ ඥානයත් මෙතෙන්ට කිට්ටු කරගන්නට පුළුවන්. සාමාන්‍ය වශයෙන් හිතන්නට ඕන අර භංග ඥානයෙන් මේ සංස්කාරයන්ගේ බිඳීම හොඳට වැටහුණා. ඊළඟට මේ භය ඥානෙ ඇති වුණා. භය අනුභව භය වශයෙන් සලකන්න පුරුදු වුණා සංස්කාරයන්. සංස්කාරයන් සබය භය සහිත දේවල්. නිර්භය ඒවා නෙමෙයි භය සහිත ඒවා කියලා නුවණට වැටෙනවා. නිකන් ඉතින් හිතා ගැනීමක් නෙමෙයි ඔය කොතනවත්. හැම තැනම නුවණට හොඳට ප්‍රත්‍යක්ෂව වැටහීම නුවණට හොඳටම ප්‍රත්‍යක්ෂ වීමෙන් ඊමේදී ඒකට බාහිරව තිබෙන්නා වූ ඒකට උපද්‍රව වශයෙන් හරස් වී තිබෙන්නා වූ යම් කිසි ධර්ම කොටසක් නැත්නම් කෙලිස් කොටසක් නැත්නම් ඒක කැඩිලා යන්න ඕන මේ විදිහේ ආදීනව මේ සංස්කාරයන්ගේ ආදීනම මහා ආදීනව රාශියක් ඒ අවස්ථාවේදී ඒ පුජ්‍යලයාට ඒ ඒ ඒ නුවණට නුවණ පවත්වන්න අවස්ථාවේදී නොයේ ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රමයකින් නෙමෙයි නොයේ ක්‍රමයෙන් වැටෙන්නට පටන් ගන්නවා. ඒ නොයේ ක්‍රමයෙන් වැටෙන්න පටන් ගත්තාම මේ සංස්කාරවල මහා ආදීනව රාශියක් කියලා ඔය වචනයෙන්ම කියවෙනවා ඉදී. ඒ වගේ ඒ විදිහේ කියවෙනකොට නිකම්ම නෙමෙයි ගියේ වෙන්නේ මේ නුවණ නුවණට හොඳට අහු වෙලා ඉන්නේ ආදීනව තත්වේ. සංස්කාරයන්හි තියෙන පුංචි ආදීනමේ පටන් මහා ආදීනමේ දක්වාම සියලු ආදීනව රාගයම හිතට කැටි වෙලා කැටි වෙලා එන්න පටන් ගන්නවා. ආන්නේ විදිහේ ඒ අවස්ථාවේදී ඔහුගේ අභ්‍යන්තරයේ තිබුණා නම් ආලයාබිනිවේදයක්. ආලය කියන්නේ තණ්හා. තණ්හාවට ඇතුල් වීමයි ආලයාබිනිය කියන්නේ. මේ සංස්කාරයන් සම්බන්ධව තණ්හාවෙන් බැඳිලා බැඳිලායි තිබිලා මෙච්චර කල් තිබුණේ. මෙන්න මේ ආදීනව අනුපස්සනාවෙන් මේ විදර්ශනාව හොඳට දියුණු වෙනකොට ආලයාබිනිවේ කැඩිලා යනවා. ආලයාබිනිවේ සම්පජහති කියන්නේ ඒකයි. තණ්හාවෙන් කැඩිලා කැඩිලා බිඳිලා යනවා. ආලයා විනිවේද තණ්හාව කැඩිලා යනවා. ආලයා විනිවේදම් පජහාදී විවේක. මේ සංස්කාරයන් මේ සංස්කාරයන් සපත පහසුවට උපකාර වන්නා වූ දේවල් කියලා කලින් අරගෙන හිටියේ. අමාරු අවස්ථාවකදී පිළිහිද වෙන්නේ මේ දේවල්. දුර්වල අවස්ථාවලදී පිළිහිද වෙන්නේ මේ දේවල් කියලා ඔය විදිහේ හිත හිතා හිතෙන් තරේ අල්ලාගෙන හිටියේ. සංස්කාරෝ ආරක්ෂා සහිතයි. තමාට ආරක්ෂාව සලසනවා. සැප සලසනවා. දුක අයින් කරනවා කියලා හැඟීමයි කලින් තිබුණේ. ඒ හැඟීම නැති වෙනවා. යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් නැති වෙනවා. සාන ලේන භාවයක් මේ සංස්කාරයන්ගේ ඇත්තේ නැහැ කියලා කැඩිලා යනවා ආලය අපි මේකෙන් ආලයාදි නිවේදේ ওই විදිහට කැඩෙන යන මොහොකින්ද මේ අනුපස්සනාව දිනු කරන්න අවස්ථාව. ඊළඟට පටිසංඛානුපස්සනාව. පටිසංඛා පටිසංඛානුපස්සනා විදර්ශනාව. මේ පටිසංඛා විදර්ශනා අනුපස්සනා විදර්ශනාව කොයි අවස්ථාවේදී තියෙන්න ඕන නමින් නොකිය වුණත් මේක තියෙන්නම ඕනම විදර්ශනා ක්‍රමයක. පටිසංඛමෙතෙන්ට එනකොට විදර්ශනාව හොඳට දියුණුයි. හොඳට දියුණුයි. අනිත්‍යානුපස්සනාව දියුණුයි. දුක්ඛානුපස්සනාව දියුණුයි. අනාත්මානුපස්සනාව දියුණුයි. නොයේ ක්‍රම වලින් මේ ස්ථානයට පැමිණෙනකොට යෝගාවචරය. ඒ කියන්නේ මූල හිතම්ම අනිත්‍යානුපස්සන, අනාත්තානුප, අනාත්‍යානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන, කායානුපස්සන, වායානුපස්සන, විපරිණාමානුපස්සන, අනිමිත්තානුපස්සන, අනිමිත් අපනිහිතානුපස්සන, ශුන්‍යතානුපස්සන, අධිපඤ්ඤා ධම්ම විපස්සන, යථාභූත ඥාන දර්ශන, ආදීනවානුපස්සන. අනේ එතෙන්ට ඔතෙන්ට එනකොට මේ විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයාගේ විදර්ශනා ක්‍රමය ඥානයේ හොඳටම තියුණු අනාත්ම වශයෙන් තියුණු එපමණක් නෙවෙයි සමාධි වශයෙන් දියුණු සමාධි වශයෙන් දියුණු අතන් මිතක යෝගාවචරයන්ගේ සමාධිය ඉතාම උසස් තත්වයට ගිහිලා තියෙන මේ අවස්ථාවේ මේ නිසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම ආලාවන අර එක එක කොටසකයි ඒ මුලින් සඳහන් වෙච්ච අනුපස්සනාවල එක එක ලක්ෂණයයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙතෙන්ට එනකොට මේ පටිසංඛාර විපස්සනාවේදී අනිත්‍යානුපස්සනාවත් හොඳට වැටහෙනවා. දුක්ඛානුපස්සනාවත් හොඳට වැටහෙනවා. අනාත්මානුපස්සනාවත් හොඳට වැටහෙනවා. උපරිම වශයෙන් අනිත්‍ය ලක්ෂණය හොඳට වැටහෙනවා. උපරිම වශයෙන් දුක්ඛානුපස්සනාව හොඳට වැටහෙනවා. උපරිම වශයෙන් අනාත්මානුපස්සනාව හොඳට වැටෙනවා. අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව. අනාත්මානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මාන අනිත්‍යානුපස්සනාව විදිහට මුල හිතාගට අග හිත මොකට හොඳට නැවත නැවතත් මෙනෙහි කරමින් ওই අවස්ථාවේදී ක්‍රියා කරනවා. මුං කිතු කම්මතා ඥානයේ අඥානයේ මුල් අවස්ථාවයි. පරිසංඛා අවස්ථාවයි කියන්නේ. මං පිටු කම්මතා ඥානෙ ආරම්භ කරන්නා අවස්ථාව. එතකොට ඊළඟට ඒ පටිසංඛා කිව්වේ පටිසංඛා සංඛා කියන්නේ නුවණ. පටි කියන්නේ නැවත. එතකොට නැවත නැවත නුවණ යෙදීම කියන එකයි මේ අනුපස්සනාමේ තේරුම. නැවත නැවත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමයි සලකා දීමයි මෙන්න මේ අනුපස්සනාවෙන් සඳහන් වෙන්නේ. මේ දියුණු කරන්නා අවස්ථාවේදී දියුණුවටපත් වෙන්නා අවස්ථාවේදී අපපටි සංකම්පජහති. අපපටි සංඛා කියන්නේ නුනුවන මෝහය. මෝහය සම්පූර්ණයෙන් අර මුලිනුත් මෝහයේ තැන් තැන් වලදී අඩු වෙලා අඩු වෙලා ගිය මේ අවස්ථාවේදී හොඳටම මෝහය අඩු වෙලා යනවා. මේ විදිහේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවා තදංග වශයෙන් කඩාගන්නේ නැතුව ලෝකෝත්තර ඥානයක් අල්ලගන්න පුළුවන් වෙනවා. මේ ලෝකෝත්තර ඥානයක් අල්ලා ගැනීමටයි ඉදිරිපත් වෙන්නේ. ඒ අන්තිම අවස්ථාවයි දැන් ඊළඟට පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ සංයෝගා බිනිනේසං පජහති. පටිනි පටිනිස්සග්ග විවට්ටානුපස්සනම් භාවෙන්තෝ. පටිනිස්සග්ගානුපස්සනම් කියපෝ මුලදී සඳහන් වුණේ විවට්ටානුපස්සනම් භාවෙන්තෝ සංයෝගාබිනිමේ සම්පදහති. විවට්ටානුපස්සනම් විවට්ට වට්ට විවට්ට වට්ට කියන්නේ සංසාරේ විවට්ට කියන්නේ සංසාරයෙන් එහා පැත්ත සංසාරයෙන් අයින් වීම එක ලේසි නෑ මේ විපස්සනා 17කින් සම්පූර්ණ වෙච්ච දියුණුවටපත් වෙච්ච දර්ශනයක් දැන් තියෙන්නේ ඒ වාගේම ඒ හැම අවස්ථාවකදීම ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වුණා වූ සූරව වැටුණා වූ දියුණු වෙච්ච පැවතුණා වූ සමාධි ශක්තියක් තියෙනවා ඒ සමාධි ශක්තියෙන් තමයි මේ විවස්ත අනුපස්සනාවට හිත යොදන්න පුළුවන් එතකොට විවස්තය විවට්ටය බලන්න විවට්ටය නැවත නැවත බැලීම සිදු කරන්නා වූ ඥානයයි විවට්ටානුපස්සනා ඥානය කියන්නේ. මේ 17ක්ම ඥාන වට්ටය සම්බන්ධ දේවා. වට්ටය සම්බන්ධව. මේ විවට්ටානුපස්සනාව කියන එක විවට්ටය විවට්ටය සම්බන්ධයි. විවට්ටයයි අරමුණු කරන්නේ. මේ ඥානයට අරමුණු වෙන්නේ විවට්ටයයි. එතකොට තේරුම් ගන්න ඕන ක්‍රමයෙන් දිනු කරගෙන ආවා වූ ඥානය සමාධිය කියන මේ දෙක මේ අවස්ථාවේදී දිනු වෙලා මෙතෙන්දී අනුපස්සනාව පවත්නකොට අනුලෝම ඥානය ලැබුණා අනුලෝම ඥානයෙන් පසුව විවට්ඨානුපස්සනාව කරන්නා වූ අවස්ථාවේදී ගෝත්‍ර භූ ඥානය පහළ වෙනවා ගෝත්‍ර භූ ඥානයටයි ඥානෙ ලබන්නා වූ අනුපස්සනාවටයි විවට්ටානුපස්සනා ඥානය කියලා සඳහන් වෙන්නේ විදර්ශනාව කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ අවස්ථාවට වෙනකොට යෝගාවචරයට නිවන පේන නිවන පේන නිවන පෙනිලා ආයි මෙහාට අනිත් පැත්තට පෙරලෙන්නේ නිවන මේ ගෝත්‍ර ඥාණයෙන් විවට්ටානුපස්සනාවෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂව පෙනෙනා වූ අවස්ථාවට පැමිණියෙන් පසුව ඒ යෝගාවචරයාට ඒ යෝගාවචරයාගේ ඥාණයට එහාට යන්නේ නැතුව මෙහාට පෙරලෙන්නේ නැහැ. එතකොට විවර්තානුපස්සනාවෙන් එහාට තියෙන්නේ ගණන් ගන්න තියෙන්නේ මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ග ඥානය ලෝකෝත්තර අනුපස්සනාව හොඳට දිනු වෙච්ච අවස්ථාවේදී ගෝත්‍ර බුහායි ගෝත්‍ර බුහායි තවත් වෙන අවස්ථාවේදී සඳහන් වෙන ඕදානය කියන ඒ ඥානය පහළ වුණායින් පසුව ඒ එක්කම ඇති වෙන්නේ මාර්ග ඥානය ලෝකෝත්තර මාර්ග ඥානය ලෝකෝත්තර මාර්ග ඥානයෙන් පසුව ඇති වෙන්නේ ඵලඥානයයි ඊළඟට ප්‍රත්‍යක්ෂ ඥානයයි විරාගෝ විමුක්ති විරාගෝ විමුක්තිය කියලා ඔය වචනේ දෙකයි ඊළඟට තුන්වෙනුව සඳහන් වෙන්නේ විමුක්ති ඥාන දර්ශනය. විරාගය කියන්නේ මාර්ගය. විමුක්තිය කියන්නේ ඵලය. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව. යෝගාවචරයාගේ වැඩ එක්තරා අන්දමකින් සම්පූර්ණ වෙන්නා වූ අවස්ථාව. මෙන්න මේ විදිහට දැන් අපි ප්‍රකාශ කළා 18ක් විදර්ශනා ක්‍රම 18ක් ප්‍රකාශ කළා දැන් මේ විදර්ශනා ක්‍රම 18 මුල හිතන් නැවත නැවතත් සලකා බලන්න පුරුදු වෙන්න ඕන 18 මේ විදර්ශනා ඥාන ක්‍රම විදර්ශනා අනුපස්සන විදර්ශනා ක්‍රම වලින් දියුණු වෙන්නේ ඥානයයි සමාධියයි කියන මේ දෙකයි. ඥාන සමාධි කියන මේ දෙක දියුණුනේ නැත්නම් විදර්ශනාවෙන් ඵලක් ඇත්තේ විදර්ශනාවෙන් ඵල ලබා ගැනීමට නම් මේ ඥාන සමාධි ඥාන කියන මේ දෙක සම්පූර්ණ වෙන්න ඕනේ. සමාධියෙන් ඥානයට ආවරු වෙනවා. ඥානයට ආවරු වීමෙන් තෙලසුම් කැඩෙනවා. කෙලෙසුන් හැදෙනවා. මෙන්න මේ தත්වයන් සඳහන් කරන්න දෙන්නේ මේ විදර්ශනා ඥාන 18 විදර්ශනා භාවනා ක්‍රම 18 යම් යෝගාවචරේ සම්පූර්ණ කරනොත් කරගත්තොත් කරගත්තොත් ඒ යෝගාවචරය පෘථග්ජනේ වෙන්නේ ආර්ථත්වයට කන්නේ අන්න ඒක සලකා ගන්න ඕනේ මේ 18 හොනින් සම්පූර්ණව කරගත්තොත් නිවන ප්‍රත්‍යක්ෂයි. ලෝකෝත්තර මාර්ගයේ හොය ආදී. ඒ වාගේම ආර්ථිකයට දැනෙන්න පුළුවන් සංසාරයේ කෙටි වෙනවා. බලාපොරොත්තු වෙන්න ඕන මෙන්න මේ නිසා. මේ ඥාන ක්‍රම 18 හොඳට තේරුම් අරගෙන දැන් මුල පටන් දවස් කීපයකම සඳහන් කළා මේවා ලැබෙන හැටි ඒ අවස්ථාවල් සඳහන් කළා සම්පූර්ණවම විදර්ශනා කරම හිතේ සම්පූර්ණ කරගත්තොත් දියුණුවට පත් කරගත්තොත් ඒ අත්තර ලැබෙන ප්‍රතිඵල ටිකයි ඒ ප්‍රකාශ කරේ එනිසා මේ යෝගාවචර පිළිස සතුට වෙන්න ඕන තමන්ට තමන්ගේ ඥාන දියුණුව සම්පූර්ණ කර ගැනීමට උපකාර වන්නා වූ ක්‍රම 18ක් අපට තේරුම් ගන්න ලැබුණා. අප බලාපොරොත්තු වන්නා වූ ඒ උත්තමාර්ථය සාර්ථක ගැනීමට ඉවතීගේ ඇතිව ඉවතීගේ ඇතිව යන්නේ ඉක්මන් නොයි. නුවණ හොඳට යොදමින් සමාවට හේතු වෙන දේවල් වලින් හිත අයින් කරගන්න. කෙලෙසුන්ට ඉද නොලදෙන හැටියට හිත රැකගෙන ඉස්සරහට ගමන් කරනවා නම් මේ විදර්ශනා ක්‍රම 18 ප්‍රතිඵල සහිතව තමන්ගේ අභ්‍යන්තරයේ දියුණු කර ගන්නට පුළුවන්. අර දෙමින් අර කියාපු අර මුලින් කියාපු ඒ කරුණු ටික සම්පූර්ණ කරගෙන මේ ක්‍රමවල හිත යොදන්න ඕන. අද ටිකක් භාවනාව කළා ඊට පස්සෙන්ද තවත් ටිකක් ඊට පස්සෙන්ද තවත් ටිකක් අතරෙදි කෙලස් වලට යට වුණා ආයි නැවත දවසක ආයි පටන් ගත්තා එහෙම වුණොත් මේක සම්පූර්ණ වුණා කියලා කියන්නේ නැහැ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යයි සම්පූර්ණ කරගත්තොත් ඒ කාන්තයෙන්ම ජයගත්තා වෙනවා නියම ජාග්‍රහණය කියන්නේ නැවත පරාජයකට පැමිණෙන්නේ නැති ජාග්‍රහණයක් ලබා ගන්න පුළුවන් නියමන්දමට සම්පූර්ණ කරගත්තොත් ඒ නිසා මේ තරම් ඕනෑකමින් මේ තරම් වචන පාවිච්චි කරලා මේ ටික කියන්නේ නිකම්ම මේ විදර්ශනා ක්‍රම එක කණකින් අහගත්ත අනින් කණෙන් පිටකලා වුණොත් හොඳ නැහැ. නෙමෙයි මේක ක්‍රියාවේ යොදවන්නේ ක්‍රියාව යොදවන්න මහන්සි ගන්න ඕන. යෙදෙව්වොත් ඉවසිලි සහගතව ඉක්මන් නොවි කැලසොන්ට ඉඩ නොලබා නොදී එතකොට හොඳට අප්‍රමාදව නොකඩවා මේ කටයුතු ටික ගෙනිච්චොත් අන්න ඒ අත්තන්ට ඒකාන්තයෙන්ම ඡායාග්‍රහණයක් කරගන්නත් පුළුවෙනි ලබාගත්තා වූ වරිණාංශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නා වෙනවා කියලා හිතන්න පුළුවන් ඒ නිසා මේ යෝගාවචර විසාද සලකා ගන්න තෝරන අද දවසේදී අද පොයේ දවසේ ඉදිරියට තියෙන්නේ වෙසක් පොය පසළොස්වක මේ වෙසක් පොය දරා පොය ඒ නිසා අද දවසේදී මේ මේ බණ ටික කලින් කියාපු බණක් මේකට එකතු කරගෙන මේ ඥාන 18ම භාවනා 18ම හොඳට හිතට අරගෙන දියුණු කරගෙන තම තමන් ලබාගත්තා වූ යම් කිසි ಗುಣ ධර්ම පන්තියක් නැත්නම් ඒ ධර්ම පන්තිය තවත් එහාට මතු මත්තට දියුණු කර ගැනීමට දියුණු කර ගැනීමට මේ ක්‍රමයේ කාන්තෙන් උපකාර වේවා කියන අදහස තියාගන්න ඕන තමන් ප්‍රාර්ථනා කරන්න වන්දමත මේ විදර්ශනා ඥාන ක්‍රමයන් දියුණු කරගෙන ගොස් අප්‍රමාදව භාවනා විදී මෙන් ලබා ගන්නට පුළුවන් ඥාන සම්පූර්ණ කරගෙන කෙලෙසුන් ඉවර කරගෙන සාන්තව අමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට සමර්ථ වෙමු වාගෙන Thank you. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.